අද ධර්මානුශාසනාව ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම මහා විහාරය කතරගම උපාලි ධර්මාශ්‍රම විහාරය නේපාලයේ කත්මණ්ඩු නුවර චාරුමති රාජමහා විහාරය සහ මියන්මාරයේ යැන්ගුන් නුවර ශ්‍රී ලංකා මියන්මාර් බෞද්ධ මධ්‍යස්ථානයේ යන චාතුරු මහා විහාරාධිපති අමරපුර මහානිකායේ උත්තරීතර මහානායකව වැඩවිසූ ශ්‍රී ධර්මපාල වංශාලංකාර සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද ප්‍රවචන කීර්ති ශ්‍රී ශාසන සෝභන ශ්‍රී සුමංගල විද්‍යාවතංශ අග්ගමහා පඬිත මහෝපාද්‍යය අපවත් වී වදාළ අතිපූජනීය කොටුගොඩ ධම්මාවාස මහා ස්වාමීන් වහන්සේ අතිපූජනීය කොටුගොඩ ධම්මාවාස මහා ස්වාමීන් වහන්සේ අපවත් වී පසුගිය මාර්තු 22 වෙනිදාට වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් උන්වහන්සේට උපහාර පිණිස මෙම ධර්මානුශාසනාව මෙතෙන් සිට ප්‍රචාරය කෙරේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්ථේ කච්චානි පාපකානි කම්ම සමාදානානි ගති සම්පatti පටිබාල්හානි නවිපච්ඡanti අත්තේ කච්ඡානි පාපකානි කම්ම සමාදානානි ගති විපත්තින් ආගම්ම විපච්ඡanti ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද මේ ලැබී තිබෙන මාතෘකාවට අනුව කුසල කර්ම අකුසල කර්ම විපාක දෙන ආකාරය පිළිබඳවයි මේ පින්වතුන්ට කරුණු පැහැදිලි කළ යුතුව තිබෙන්නේ. තථාගත බුදුරජාණන් වහන්සේගේ විශේෂ දසබල ඥාන ගැන කියන තැන මහා සීහනාද සූත්‍රයේදී මේ කර්ම විපාකයන් පිළිබඳවත් කරුණු පැහැදිලි කළා තිබෙනවා. ඒ පිළිබඳව අපේ ශාස්ත්‍රූන් වහන්සේ තුළ තියෙන කුසాగ්‍ර බුද්ධිමත් බවයි ඔය කර්ම විපාක දීම පිළිබඳව දක්වලා තියෙන කරුණු වලින් පැහැදිලි කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අත්ථේ කච්චානි පාපකානි කම්ම සමාදානානි ගති සම්පatti පටිබාල්හානි න විපච්ඡanti ගති සම්පත්තිය කියන්නේ පින්වත්නි හොඳ තැනක උපතක් ලැබීමයි දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මනුෂ්‍ය ලෝක, මනුෂ්‍ය ලෝකයේ උවද යහපත් ප්‍රදේශ යහපත් රටවල් තිබෙනවා. ඒ ඒ තැන්වල උපත ලද විට ඒක බලගතු ගති සම්පත්තියක් බලගතු උපතක්. ධනවත් බලවත් නැනවත් රට පිළිගත් පවුලක උපත ලද විට ඒක යම්කිසි පුණ්‍ය කර්මයකින් ලැබෙන්නක්. පින්වත්නි එහෙමනම් එබඳු තැනක යමෙක් උපත ලද විට ඒ පුද්ගලයාගේ සමහර පාප කර්මයන්ට බෑ විපාක දෙන්න වැළකීලා යනවා. අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි ගති සම්පත්තින් ආගම්මන විපච්ඡන්ති කිවි ඒකයි. ගති සම්පත්තිය. නිදසුණක් පිළිබඳව කියන විට අපේ අට කතාවලම දක්වලා තිබෙනවා කෙනෙකුට විපතක් වෙන්න එනවා. අපි හිතමු කෙනෙකුට පහර දෙන්න තව පිරිසක් පසුපසින් එළවගෙන එන විට ඒ පුද්ගලයා වැඩගත් බලවත් පිරිසක් ඉන්න තැනකට පැනගතහොත් අර විපතින් ඔහුට වළකින්න පුළුවන් පැනගත් තැන හොඳ නිසා අපි හිතමු රජයේ ආරක්ෂක ස්ථානයක් නැත්නම් ගමේ රටේ පිළිගත් දෙගත් තැනක් එබඳු තැනකට මේ තමන්ව මරන්න පිරිසක් එළවගෙන එද්දී ඔහු එතනට වැදුනා. ඒ ස්ථානයේ තිබෙන බලවත්කම නිසා බෑ අර හතුරන්ට ඇවිදින් මොහුට විපතක් කරන්න. විපතක් කරන්න බෑ ඇතුළු උණු තැන හොඳයි. පසුව නීතිමය වශයෙන් කරදර කියන්නේ විපාක දඬුවම් ලැබෙන්න පුළුවන්. නමුත් ඒ වෙලාවට ඔහු ඒ විපතින් වළකිනවා ඒ මොකද ඔහු ආරක්ෂාවට තෝරා ගත්ත තැන අහම්බෙන් උනත් හොඳයි. අන්න ඒ වගේ තමයි අපි මේ සසර උපදිනවා පින්වතුනි තැනක ජීවත් වෙනවා මැරෙනවා නැවතත් අපි තව තැනක උපත ලබනවා. ඔය උපත ලබ ලබා මෙරි මෙරි යන මේ සාංශාරික ගමනේදී නරක ආශ්‍රය නිසා හදිසි කෝපේ නිසා එහෙම නැත්නම් ඔය මද්ද්‍රව්‍ය බඳු දේවල් භාවිතා කිරීමෙන් ගනු ලබන කෙටි තීරණ නිසා අපෙන් බොහෝම පාප කර්ම අකුසල කර්ම කෙරෙනවා ඒ අකුසල කර්මවල විපාක විපාක දීමේදී අපි බලගත්ු තැනක උපතක් ලද විට ඒවා වැලකිලා යනවා වෙනත් පිනක බලයේ හේතු කොටගෙන මේ උපදින සාංශාරික ගමනේදී අපෙන් හොඳ දේවල් වගේම නරක දේවලුත් කෙරෙනවා කුසල කර්ම අකුසල කර්ම දැන් බලන්න මේ පින් උතුම් දන්නම මුගලන් මහරහතන් වහන්සේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි ලෞතුරා බුදුවරයන් වහන්සේ නමකගේ අග්‍ර ශ්‍රාවකයාණන් වහන්සේ නමක්. නමුත් බලන්ද උන් වහන්සේගේ පිරිනිවන් පෑම සිද්ධ වුණ ආකාරය ගැන බලන විට ඒ වගේ ශ්‍රේෂ්ඨ උත්තමේකට කිසිසේත්ම ගැළපෙන මරණයක් නෙමෙයි උන්වහන්සේට පැමුණුනේ මොකද හේතුව සාංශාරික පාපයක්. පින්දහම් කළා පාරමිතා ධර්ම පිරුවා යෝපබ්බ ජීජාති සතානි පංච පහාය කාමානි මනෝරමානි තං වේත රාගං සුසමාහිතින්ද්‍රියං පරිනිබ්බුතං වන්දත මහා මුග්ගල්ලානං ඔය තථාගත බුදු පියාණන් වහන්සේම පිරිනිවන් පෑ මුගලන් මහරහතන් වහන්සේගේ ධාතු අතටගෙන පාත්‍ර පියන මතටගෙන උන් වහන්සේගේ ගුණ ප්‍රකාශ කළ ගාථාවන්ගෙන් එකක් යෝ පබ්බ ජීජාති සතානි පංච පිය පියවරෙන් පින්වත් නිසේම ආත්ම භාවයක් පාසාම පිළිවෙලින් ආත්ම 500ක් මහානදම් පුරන ලද පිළිවෙලින් මේ ආත්ම ඊළඟ ආත්ම ඊළඟ ආත්මේ ඔය විදිහටම පිට පිටම ආත්ම භාව 500 ගණනක් මහානදම් පුරපු යෝ පබ්බ ජීජාති සතානි පංච පහාය කාමානි මනෝරමානි තමන්ගේ ඉන්ද්‍රිය দমনයෙන් ක්ලේශ দমনය කරගෙන සිල්වත් ගුණවත් ජීවිතයක් ගත කළ මේ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට වඳින්ට කියලයි බුදුහාමුදුරු නම නියම කළේ කොහොමද පිරිනුවන් පෑවේ හතුරු පිරිසක් පහර දුන්නා හේතුව මොකක්ද පෙර ආත්මයක කෙටි කල්පනාවක් ඇතුව වැරදි උපදේශයකට අහු වෙලා තමන්ගේ දයාබර මවක් පියා තමා විසින් ජීවිතක්ෂේතපත් කළා. බලන්ද අර කුසල කර්මයන්ගේ විපාක දෙන අතර අර කියපු ආකාරයෙන් ඒ පාප කර්මයේ විපාකත් රහත් වුණ ආත්ම භාවයේ දක්වාම පසුපස්සෙන් පැමිණිලා විපාක දුන්නා. අන්න ඒකයි මේ සාංශාරික ගතිය. ඔය නිසා අපි කල්පනා කරන්න ඕනේ පුළුවන් තරම් පිනක් දහමක් යුතුයකමක් ඉෂ්ට කරගන්න. පින කියන්නේ යුතුයකමටයි ගුණයටයි. යමෙක් ගුණවත් නම් යහපත් ගති පැවතුම් වලින් යුක්ත කෙනෙක් නම් පින්වතුනි ඔහු තමයි පුණ්‍යවන්තයා කියලා කියන්නේ. විෂම ගති පැවතුම් වලින් යුක්ත පුද්ගලයාටයි පාපකාරී පුද්ගලයායි කියලා කියන්නේ. එතකොට ගති සම්පත්තිය කිව්වේ මොකක්ද? හොඳ තැනක උපතක් ලැබීම. ඒ උපත ලැබීම නිසා අපේ සමහර පාප කර්මයන්ට බැහැ ඉදිරිපත්ව විපාක දෙන්න. ඒ වගේම ඒකේ අනිත් පැත්ත තමයි යත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි ගති විපත්තින් ආගම්ම විපච්ඡanti නරක තැනක උපත ලද විට පින්වතුනි අපේ පාප කර්ම වලට ඉබේම විපාක දෙන්න සුදුසු තෝතැන්න සකස් වෙනවා. දැන් බැරි වෙලාවත් කෙනෙක් ත්‍රිසං අපායේ උපත ලැබුවොත් අර සසරගත ඔහු කරගත් බොහෝ පාප කර්මයන්ගේ විපාක විපාක දීමට පටන් ගන්නවා. විපාක දීමට යෝග්‍ය තැනකයි ඔහු උපත ලැබලා තියෙන්නේ. පින් දහම් කරගත් කෙනෙක් වුණත් වෙනත් පාප කර්මයක් හේතු කොටගෙන අතිහිතමු තිරිසං අපාය උපත ලැබුවා නැත්නම් ප්‍රේත භවයේ. එහෙම නැත්නම් අසුරනිකාය අවීචි මහ නරකය. ඔය වගේ තැනකට වැටුණි නම් පින්වත්නි ඔහු සසරදී කර කියා ගනු ලැබූ පුණ්‍ය කර්මයන්ට අනේ දැන් විපාක දෙන්න බෑ. පින් තියනවා ඔහු සසර කරගත්ත. නමුත් වෙන පාපයකින් දැන් නරක තැනක උපත ලැබලා තියෙනවා. ඒ නිසා ඔහුට අර තමාගේ සැඟවුණු පරණ කුසල කර්මයන්ට ඉදිරිපත්ව ඔහුට පහසුවක් ලබා දෙන්න බැරි වෙනවා. පාපේ ඉස්මතු වෙලා. ඒ පාපේ ඉස්මතු වන තැනක උපත ලද විට සසර තමන් කරගත්ත අකුසල කර්ම යෝම එතනට ඇවිදින් දිගටම විපාක දෙන්න පටන් ගන්නවා. ගැළවිල්ලක් නැහැ. අන්න ඒකයි අපේ ශාස්ත්‍රෝන් වහන්සේ දේශනා කළේ සතර අපායට නම් වැටෙන්න එපා. තිරිසං අපාය, പ്രേත ලෝකය, අසුර නිකාය, අවීචි මහ නරකය. ඔවැනි තැනකට වැටුනොත් ගැළවිල්ලක් නැහැ. තවත් මෙතන කිය යුතු වැදගත් කරුණක් තියෙනවා. අපි හිතමු යම් කෙනෙක් හදිසි කෝපයකින් හෝ වෙනත් ඉක්මන්කාරී කමකින් හොඳ පුද්ගලයෙක් වෙන්න පුළුවන්. බරපතල ප්‍රාණඝාතයක් බඳු විශාල පාපයක් කරගත්තා. එක්ක ওই ගෙවල් ගිනි තැබීම් මිනිමැරීම් හදිසි කෝපේ නරක උපදේශයෙන් ඒ වගේ බරපතල පාප කර්මයක් කරගත්ත ඒ පාප කර්මයේ නිසා ඔහු අපි හිතමු දැන් ඔන්න අපායට වැටුණා. ඊළඟට පින්වත්නි අර පාප කර්මයේ විපාක නිම කරලා ඔහුට එතනින් ගොඩ වෙන්න ඉඩ දෙන්නේ නැහැ. කවුද ඉඩ දෙන්නේ නැත්තේ? ඒ පුද්ගලයා පෙර ආත්මවල කරගෙන තිබුණු තව තව අකුසල් ඇත්නම් ඒ අකුසල කර්මයෝත් මෙතනට අද්දෙනවා. ඒ නිසා ගැළවිල්ලක් නැතුව දිගටම විපාක දෙන්න පටන් ගන්නවා. සසර කර්මත් එතෙන්ට එකතු වෙනවා. පාපේට පාපේ අදිනවයි කියන්නේ ඕකත්. ඒ නිසාමයි සතර අපායට නම් වැටෙන්න එපා කියන බව අපේ ශාස්ත්‍රුන් වහන්සේ කරුණාවෙන් ප්‍රකාශ කළේ. ඊළඟට අත්ථේ කච්චානි පාපකානි කම්ම සමාදානානි උපදි සම්පatti උපදි සම්පත්තිය නිසා විපාක නොදෙන අකුසල කර්ම තියෙනවා යම් කිසි කෙනෙක් කරුණාවන්ත ගති පැවතුම් ඇතිනම් ප්‍රියශීලී ගුණ නේලා කන්න සුකා හදයංගම අපූරී බහුජන කන්තා බහුජන මනාපා අන්න ඒ පුද්ගලයාගේ ස්වરૂපය නේලා නම්්‍යශීලී විදියට කතා කරන්න. කන්න සුඛා කනට මිහිරි කතා කරනකොට. හදේ අංගමා හදවත දිනා ගන්න. පෝරේ හරියට අකුරු ශබ්ද කළ වචන බෙදලා ඊ타ත්ම පිරිසිදු පැහැදිලි කතාව. බහුජන කාන්තා බහුජන මනාපා බොහෝ දෙනාගේ සිත් සතුට වෙන ඒ වගේම ප්‍රිය මනාප අයුරින් කෙනෙක් කතාබස් කරනවා නම් පින්වත්නි ඔහුට හැමෝම ලැබි හැමෝම ඒ කතාවට බැඳෙනවා ඔය කියන්නේ සභාවල් වල පවත්වනු ලබන කතාවල් ගැන විතරක් නෙවෙයි මව්පියන් දූ දරුවන් ගෙදර දොරේ පිරිස යහළු මිත්‍රයන් කවර වේලාවක හෝ වේවා කතාබස් කරන විට ඔය කියන නම්‍යශීලී කනට මිහිරි ප්‍රියශීලී නිසි පරිදි හරියට කතා බස් කරනවා කාගේවත් හිතට වේදනාවක් ගෙන නොදෙන අයුරින් ඒ වගේම දුටු කෙනෙක් පහදින ස්වરૂපයක් කවර කෙනෙක් දැක්කත් පහදින ස්වરૂපයක් ඔහු තුල තියෙනවා ප්‍රිය මනාප පෙනුමක් මෙන්න මේ කාරණාත් ඒ වගේම ඔහු තැනට ඔබින විදිහට කටයුතු කරනවා නිපකෝච කරණීය මෙත්ත සූත්‍රය මේ පින්වතුන්ට මතක ඇති නිපකෝච කියන්නේ තැනට ඔබින නුවණ ඉක්මන් වෙන්නේ නැහැ කලබල වෙන්නේ නැහැ යමෙක් කතා කරනකොට ඒ කියන දේට සාවධානව ඇහුම්කන් දෙනවා ඒ කියන වචන 7 8ට උනත් ඇහුම්කන් දීලා තමයි ඔහු ඊළඟට පිළිතුරු දෙන්නේ. කෙනෙක් කතා කරනකොට කඩා පනින ගතියක් නැහැ. තව කෙනෙකුට කතා කරන්න ඉඩ නොදී ඒ කාරණේ අවුල් කරන්නෙත් නැහැ. අන්න ඒ විදිය ප්‍රියශීලී නේලා කන්න සුකා හදයංගමා පෝරී බහුජන කන්තා බහුජන මනාපා කිව්වේ ඒකයි. ඔවැනි විදිහට කතා බස් කරන දුටු කෙනෙක් පහදින ස්වરૂපයක් ඇති ඉවසිලිවන්ත තැනට ඔබින නුවණින් යුතුව කටයුතු කරන පුද්ගලයාට සෑම කෙනෙක්ම කැමතියි. ත්‍රිසංගත සතාගේ පවා ඒ පුද්ගලයා කෙරෙහි ලැබිකමක් තියෙනවා. ඒ ඒක විශාල පින ගුණයක්. පින්වත්නි ඔය මරණින් පස්සේ ලැබෙන විපාක නෙමෙයි මේ කියන්නේ. අකාලිකෝ එවෙලේම සම්දික්ඛිකෝ ඇස් පන අපිටම විපාක ලැබෙනවා. අන්න ඒ විදිහට යම් කෙනෙක් පිළියෙල වෙනවනම් සකස් වෙනවනම් ඒ පුද්ගලයා පිරිසිදුයි කරුණාවන්තයි ගුණවන්තයි දුටු කෙනෙක් පහදින පෙනුමක් ඇති කෙනෙක් ඒ පුද්ගලයාට කවර කෙනෙක් වුණත් ප්‍රියයි. ඔහුට යම්කිසි කරදරයක් වෙන්න ගියත් පිහිට වෙන්න පිරිස ඉන්නවා. බලන්න ඔහුට යම්කිසි කර්ම විපාකයක් වෙන්න ආවනම් කවුරු හරි ඉදිරිපත් වෙනවා මේ ඔහු තුල පවතින ගුණාත්මක බව නිසා. ඒ කරදරෙන් ඔහු ගලව ගන්නවා. අන්න ඒකයි පින්වත්නි උපදි සම්පත්තිය කියන්නේ. පාපේට පුළුවන් සමහර විට පින යට කර දාන්න. පිනට පුළුවන් පාපේ යට කර දාන්න. අබ ලස්සංව සීගස්සෝ හිට්වා යාති සුමේදසු තරංගයට දුවන අශ්වයන් දෙදෙනාගෙන් ශක්තිමත් අශ්වයා හැම විටකම ඉදිරියට වෙනවා ඉස්සරහට ඇදෙනවා දුර්වල අශ්වයා පසුබහිනවා අන්න ඒ වගේ පින්වත්නි බලගත්ු පිනෙන් දුර්වල පාපේ යට කරනව බලගත්ු පාපයෙන් දුර්වල පින යට කර දානවා ඔය නිසා අපි හැම විටකදීම කල්පනාකාරීව හැකිතාක් යුතුයකම් ඉටු කරලා යහපත් ගති පැවතුම් වලින් පිරිපුන් පුද්ගලයෙක් වීමටයි කුඩාදා පටන් දරුවෙක් උවද හුරු පුරුදු වෙන්න ඕනේ. මව්පියන් දරුවන් හුරු පුරුදු කරන්නත් ඕනේ ඒකයි. ඊළඟට අධ්‍යාපනයෙන් ගුරු ආශ්‍රයෙන් මව්පියන්ගේ ඇසුරෙන් ඒ ගුණාංග තව තවත් දියුණු පමුණු බවට පත් කර ගන්නවා පොත්පත් ආදිය කියවලා එහෙම. ඉතින් අන්න ඒ තත්වයට පත් වුණු සමාජයක යමෙක් උපන්නොත් ඔහුගේ යම් යම් සසර කරගත් සුළු සුළු පාප කර්මවල විපාක ඇතනම් විපාක දීමට ඒ කර්මයන්ට බෑ දැන් විපාක දෙන්න. ඔහුගේ ගතිගුණ හොඳයි ජීවත් වෙන ආකාරය හොඳයි ඒ නිසා පාප කර්මයන්ට බැරි වෙනවා විපාක දෙන්න. ඒ අතර පින්වත්නි අපි හිතමු පින් අඩු. පාපයේ වැඩිපුර තියෙන කෙනෙක් වුණත් හදිසියේ කරගත්ත පිනකින් එබඳු සමාජයක අහම්බෙන් උපත ලැබුවා නම් ඔහුටත් පින්වත්නි අර පාප කර්මයන්ගේ විපාක නොලැබී යනවා උපං කාල පරිච්ඡේදයේ හොඳයි ඒ නිසා අපි හිතන්න ඕනේ හැමදාම මෙහෙම නෙවෙයි. දේශගුණය හොඳ කරුණාවන්ත මිනිස්සු රාජ්‍ය පාලන ධර්ම මේ ආදීන් පිරිපුන් කාල පරිච්ඡේද තියෙනවා. ඒ වගේම මීටත් වඩා අන්ත තත්වයට එන කාල පරිච්ඡේද තියෙනවා. ඒක අපට හොඳට පැහැදිලිව පේනවා දැන් ඔය අවුරුදු 60 70 80 වෙච්ච කෙනෙකුගෙන් ඇහුවොත් මේ දරුවේ එදා සමාජයේ මෙබඳු ගති ගුණ තිබුණේ නැහැ කියන බවක් ඔහු මහත් වූ හඬින් පැහැදිලිව කියයි. ඒක ඇත්තක්. නමුත් අද ඊට වඩා ධර්ම තත්වයක් ලෝකේ හේතුව මොකක්ද? අර පාප කර්මයන් බහුල අය උපත ලැබීමයි හේතුව. ඊළඟට පින්වත්නි අත්ථේ කච්චානි පාපකානි කම්ම සමාදානානි කාල විපත්තින් ආගම්ම විපච්ඡාති. නරක කාලයක උපන්නාම කොච්චර පින් තියෙන කෙනෙකුට උවද තමන්ගේ පිනට විපාක දෙන්න පුළුවන් කමක් නැහැ. ඉපදිලා තියෙන තැන හොඳත් නැහැ, උපන් කාලේ හොඳත් නැහැ. දේශගුණේ නරකය නරක රාජ්‍ය පාලන ක්‍රම පවතින කාල, දරුණු මිනිසුන් වැඩි වශයෙන් ජීවත් වෙන කාල, ඒ වගේම දුර්භික්ෂ වසංගත උඩන් වතුර බිය මේ වගේ කැරලි කෝලාහල වලින් පිරිච්ච කාල. එතකොට කොයිතරම් පින්දහම් කරගත්ත කෙනෙකුට උවද ඒ කාලයේ උපත ලැබුවා නම් අර තමන්ගේ නියම කුසල කර්මයන්ට විපාක දෙන්න බෑ. වැළකීලා යනවා මොකද කාල විපත්තිය නිසා. කාල සම්පatti කාල විපatti කියන්නේ ඕකයි. ඔය දෙක ගැනත් අපි කල්පනාවට ගන්න ඕනේ. ඊළඟට මෙතනදී අපේ අට කතාවල් වල පරිස්සමින් ප්‍රකාශ කළ යුතු කාරණයක් දක්වලා තියෙනවා. ඒකත් මෙබඳු වෙලාවකදී මේ කාරණයට අදාළ බැවින් නොකියාම බෑ. ඒ කියන්නේ ඔය දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මනුෂ්‍ය ලෝක, වෙනත් බලගත් ග්‍රහ ලෝක සැපවත්. තවත් ඒ තැන් වලින් යම් කිසි කෙනෙක් චුත වෙලා මනුෂ්‍ය ලෝකේ උපත ලබන්නට එනවා නම් උපත ලබන්නේ පින් ඇති තැනක විතරයි. යහපත් ගති පැවතුම් ඇති එතන දුප්පත් පොහසත් ભેදයක් නැහැ ගුණවත් කරුණාවන්ත යහපත් ගුණාත්මක මව්පියන්ට දාව ඒ දරුව උපත ලබන්නේ. පිළිසිඳ ගන්න ඒ බඳු පින් තියෙන තැනක. ඒ දරුවා උපන් විට මව්පියන්ට කරදරයක් නෑ කරන කියන දේවල් හරියනවා දුටු කෙනෙක් පහදින ස්වરૂපයක් ඉගෙනීමටත් දක්ෂයි ওই විදිහේ විවිධ කුසලතා ඒ දරුවා තුල දකින්න තියෙනවා හේතුව අර මව්පියන්ගේ ගුණාත්මක බව නිසා වාසනාවන්ත ලෝකයකින් චුතව ඔහු මෙතන ඇවිදින් පිළිසඳ ගත්තා. ඒ වගේම ඒකේ අනිත් පැත්ත තමයි යම්කිසි මව්පිය දෙපළක් නිරන්තරයෙන්ම ක්‍රෝධයෙන් කෝපයෙන් වෛරයෙන් ඊර්ෂ්‍යාවෙන් මත්පැන් වලින් දරුණු ගතිපවතුන් වලින් යුක්තව ඉන්නවා නම් ඒ බඳු තැනකට පිළිසිඳ ගන්න එන්නේ නැහැ හොඳ ලෝකයක කිසිම කෙනෙක්. ඒ තැන්වල පිළිසිඳ ගන්නේ කවුද? තිරිසන් අපාය, പ്രേත ලෝකය, අසුරනිකාය, අවීචි මහ නරකය කියන සතර අපායින් මිදිච්ච අය. මිනිස් ලෝකෙට ආවට අංග සම්පූර්ණ මිනිහෙක් වෙන්න පින නැහැ. ආවි තිරිසන් ලෝකෙ. මේ මව්පියන්ගේ දුර්දාන්ත ගතිපවතුන් නිසා ඇවිදින් ඔහුට ගැළපෙන තන එතනයි ඔහු එතන උපන්න. ඉතින් උපන්දා පටන් ලෙඩ දුක් කරදර කම්කටොළු අරුබුද අවුල් වියවුල් ඒවායිහි නෑ ඉවරයක්. අන්න ඒකත් කල්පනා කළ යුතු දෙයක්. ඒ නිසාම ගුණාත්මක මව්පියන් ළඟටයි වැදගත් උසස් ලෝකවලින් චුත වෙන සත්වයන් පිළිසුන ගැනීමට එන්නේ. ඒ වගේම දුර්දාන්ත අකුසල ක්‍රියාවන් යෙදී පාපකාරී ජීවිත ගත කරන තැනක පිළිසිඳ ගන්නෙ නෑ අර කියන උසස් ලෝකයක කෙනෙක් එතන පිළිසිඳ ගන්නේ සතර අපායෙන් මිදිච්ච අය. ඔන්න ඔය කාරණයක් අපේ මව්දෙමව්පියන් කවුරුත් කල්පනා කළ යුතු දෙයක්. ඒ අනුව කල්පනා කරනකොට පේනවා මේ කාල සම්පatti කාල විපatti දෙක. ලෝකවල යම් යම් අරුබුදකම් කටළු ඒ වගේම ඊටාත් භයානක සාපරාදී ක්‍රියා. ඇඟට නොදැනි කරන බව අපට පේනවා දැන් කවුරුත් දන්න දෙයක්. ඒ මොකද හේතුව තමන් ආවේ ඊට ගැළපෙන ලෝකයක ඉඳලා. പ്രേත ලෝකයක ඉඳලා ඇවිදින් මිනිස්යාත්මයක් ලැබුවනම් ඔහු කොච්චර හොඳ තැනක උපන්නත් අර කලින් හිටිය ආත්ම භාවයේහි ගති පැවතුම් ඔහු තුල පිහිටනවා. දිව්‍ය ලෝකයකින් චුත වෙලා ඇවිදින් දුගී දුප්පත් තැනක උපත ලැබුවද ඔහු තුල ඒ ගුණාත්මක ගුණාංග උපතින් පිහිටනවා. මේකයි මේ සාංශාරික ස්වභාවය. ඔය නිසා ඔය කරුණ කල්පනාවට ගන්න ඕනේ. මව් දෙමව්පියන් යහපත් ගති ප්‍රවතුන් ඇති ඇත්තන් විය යුතුය කියන බව පැහැදිලි කරලා තියෙන්නේ ඒකයි. අත්තේ කච්චානි පාපකානි කම් සමාදානානි ප්‍රයෝග සම්පatti ප්‍රතිබාල්හානීන විපච්ඡanti ප්‍රයෝග සම්පatti කියන්නේ උපක්‍රම ශක්තිය අපි හැම කෙනෙකුට පුළුවන් තැනට ඔබින නුවණින් යුතුව ක්‍රියා කරලා පින්වතුනි අපේ අකුසල කර්මයන් යට කර දාන්න පුළුවන්. උපාය ශක්තිය. තැනට ඔබින නුවණින්. ඒක මතක තබාගත යුත්තක්. අනේ ඔය වෙන දෙයක් විචාරේ මෙවයින් බේරෙන්න බෑ. ඕක තමයි අපේ කර්මයේ මහත කියලා. එහෙම කර්මයට ඔක්කොම බාර දෙන්න එපා. එහෙම දේශනාවක් අපේ සාතුරුන් වහන්සේ නෑ දේශනා කළා. තමන්ගේ උපාය ශක්තියෙන් බුද්ධියෙන් පුළුවන් බොහොම පාප කර්ම වළක්වා ගන්න. ඒකයි මේ කියන්නේ. මේ පින්වතුන් දන්න කතා ප්‍රවෘත්තිය පුරාණ කාලේ. දීඝලම්බිකා නුවර තරුණ දෙපළක් තපස්දම් රැක්කා. දැනුගත් තරුණයන් දෙපළක් ගිහිගේ අතැරලා ගිහින් භික්ෂූන් වහන්සේලා නොවි තාපසයෝ තවුසන් වශයෙන් තපස්දම් රැක කලක් යන විට එක්කෙනෙක් කිව්වා මිත්‍රය මට නම් බෑ මේ වැඩි කරන්න මම ගිහියෙක් බවටපත් වෙනවා අනිත් මිත්‍රයා නොඑක් අයුරින් කරුණු පැහැදිලි කළා බැරි වුණා මොහු උපවිදි වුණා තවුස්දම් අතෑරියා ඈත පළාතකට ගිහින් දක්ෂ පුද්ගලයෙක් ගොවිතැන් කරලා ධන ධාන්‍ය උපදවගෙන ගෙයක් දොරක් හදා කියාගෙන අවුරුදු 3-4ක් යනකොට විවාහයකටත්පත් වෙලා දැන් වසරක දරුවෙකුත් ඉන්නවා. පිරිමි දරුවෙක් පුතාට අවුරුද්දයි. කල්පනා කළා දැන් අවුරුදු 4ක් පෙන්න මං උපවිදි වෙලා. තවුසෙත් තවුස් භාවයේ අතහැරලා. ඒ වුණාට මං තාමත් ගියේ නෑ මගේ මිත්‍රයා දකින්ද දීගලම්බිකා නුවරට. යුතුයකමක් තිබෙනව යන්නේ මා යා යුතුයි කියලා දින නියම කරගෙන තමන්ගේ ගැලට ඌවමනා කරන ශක්තිමත් ගවයන් දෙදෙනෙක් බැඳගෙන යමක් තමක් තියෙන කෙනෙක් තරුණ බිරිඳක් කුඩා දරුවා ඒ වගේම අවශ්‍ය වියලි ආහාර පානක් පිළියෙල කරගෙන අර තාපසයන් වහන්සේට පිළිය යුතු පුද පූජා සකස් කරගෙන පිටත් වුණා. දින 7-8ක් කරත්තෙන් ගිහින් ඒ ඒ තැන්වල නැවති නැවති දීඝලම්බිකා නුවරට ගියා. තාපසතුමා දැකලා වැඳලා කියලා මේ අය කල්පනා කළා අපි දෙතුන් දිනක් ඉඳලා මේ දරුවාට අපේ තාපසතුමා ලවා සුදුසු නාමයක් තියාගන්න ඕනේ. මේ පුතාට ආශිර්වාදයක් කරවගන්නත් ඕනේ. මම එකට තපස් දම් රැක්ක ඒ නිසා මන් දන්නවා මේ මිත්‍ර තාපස්තුමාගේ ගුණවත් බව. මම හොඳට දන්නවා. ඒ නිසා එතුමා ලවා මගේ පුතාට යම්කිසි සෙත් සාන්තියක් කරවාගත යුතුයි. එහෙම කල්පනා කරලා පින්වතුනි දැන් කලේ මොකක්ද? ඔහු ඇවිදින් එහි නැවතිලා අර තාපසතුමාට ඔහුගේ බිරිඳ කියනවා අනේ මගේ අතින්ම දාන ටිකක් කියලා මේ තාපසීන් වහන්සේට පූජා කළ යුතුයි තව තවත් මිනිස්සු යන්නේන අය ඉන්නවා එහෙම දකින්න කියන්නේ දෙතුන් දිනක් නැවතිලා ඒ අප උපස්ථාන කරලා යන්න සූදානම් වෙලා ඊළඟට අර කලින් වගේම තාපසතුමාට වැඳලා තාපසතුමා සුඛී හෝතු දීඝායුකෝ හෝතු කියලා ආශිර්වාද කළා බිරිඳ වැඳා බිරිඳටත් එහිමයි කුඩා පිරිමි දරුවා වසරක් වයසති. වැන්දේව්වා තාපසයන් වහන්සේ නිහඬයි බලාගත් අත බලාගෙන ඉන්නව නැ ආශිර්වාදයක්. එතෙන්දි මිත්‍රයා අහනවා ස්වාමීනි තාපසයන් වහන්සේ ඇයිද මගේ පුතාට සිත්පැතීමක් නොකරන්නේ? ඇයි දීගායුකෝ හෝතු සුඛී හෝතු කියලා ආශිර්වාදයක් නොකරන්නේ ඇයි? තාපසතුමාගෙන් නැ පිළිතුරක්. බිරිඳ ඒ පාර අඬන්න පටන් ගත්තා. ඒ වගේම මේ තරුණයාත් විමතියටපත් වුණා ලොකු කුතුහලයක්. එතෙන්දි කියනවා මිත්‍රය ඔබට නොකියන රහසක් මගේ නෑ. ඔබට නොකියා බෑ. මගේ නුවණින් මට පේනම මේ දරුවාට තව දින 7කට වඩා නෑ ජීවත් වීමේ ශක්තිය. මහා මාරකයක් මේ දරුවාට විපතක්. මේක දැන දැන මම කොහොමද මේ දරුවාට සුඛී හෝතු දීඝායුකෝ හෝතු කියලා ආශිර්වාද කරන්නේ මම ඒ ආශිර්වාදේ මම කළත් මේ දරුවා අභාවයට යාමට නියමිතයි මව්පිය දෙපළ අඬන්න පටන් ගත්තා බැලපෙන්න පටන් ගත්තා එහෙම දෙයක් අර වගේ බලගත් ඉරිෂවරයෙකුගෙන් කියවුණොත් ඇති වෙන తත්වයේ කුමද කුමක්ද කියන බව නැහැ මේ පින්වතුන්ට පැහැදිලි කළ යුතු වන්නේ. කාටත් තේරෙනවා. තරුණ දෙපළ පළවෙනි දරුවා. වෙන දරුවෙක් නැහැ. අඬනවා බැලපෙනවා එතෙන්දි තාපසතුමාටත් ලොකු චිත්ත වේදනාවක් ඇති වුණා. අනේ මේක නොකිය හිටියානම් හොඳයි කියලත් බෑ නමුත් නොකිය ඉන්නත් බෑ. මේ තරම් මං කිට්ටුවෙන් ඇසුරු කළ මගේ තාපසතුමාවත් මේ දරුවාට මෙබඳු විපතක් වෙන බව කිව්වේ නෑ නේද කියලා බලවත් කලකිරීමක් ද්වේෂයක් මා කෙරෙහි ඇති කරගන්න. ඒ නිසයි මං කිව්වේ. එහෙමනම් වෙනත් උපායක් යෙදිය යුතුයි කියලා තාපසතුමා මොකද කළේ? අර මිත්‍රයාට කියනවා මිත්‍රය මං උපායක් මට පේනවා. සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ දිනවල දුර පළාත්වල ගිහින් වැඩම කරලා ආපහු සවැත් නුවර ජේතවනයේට ඇවිදින් ඉන්නවා. තව තියෙන්නේ ගව්වයි. ගව්වක් කිව්වේ සතපුන් හතරක්. ඒ නිසා උන් වහන්සේට හැර මට නම් පෙනෙන්නේ නෑ මේ දරුවාට වෙන්න තිබෙන විපත වළක්වන්න පුළුවන් කිසිම කෙනෙක් තවත් මේ ලෝකෙ ඇතයි කියලා. උන්වහන්සේ වෙත යන්න. අර දෙදෙනාට ලොකු සතුටක්. ඒ දෙදෙනා ඒ ගමන්ම සවැත් නුවරට එන බලාපොරොත්තුවකින් නොවේ gederin පිට උනේ. නමුත් ඊළඟට ඒ දෙදෙනා සවැත් නුවරට ආවා. බුදුරජාණන් වහන්සේ වෙතට තමන්ගේ ගැල පන්සලින් පිට නවත්තලා ගවයෙන් මුදා හැරලා ඊළඟට බුදුහාමුදුරුව වෙතට මේ දරුවා අරගෙන ගියා. තථාගතයන් වහන්සේ දවල් දානේ වළඳලා විවේකව ගහක් යට වැඩ ඉන්න වෙලාව. සවැත් නුවර ජේතවන ආරාමේ. උන්වහන්සේ වෙතට ගිහින් සිරිපතු ළඟ මේ දරුවා හරහට බිම තියලා වටිනා වස්ත්‍රයක් පළස් කෑල්ලක් මත වස්ත්‍රයක් ඒ මත දරුවා නිදි කරවන මේ පුංචි දරුවා වසරක් වයසදී තථාගතයන් වහන්සේගේ සිරිපතුල් ළඟ තියලා ඒ ළඟට කියනවා බුදු පියාණන් වහන්සේ මේ දරුවා ඔබ වහන්සේට බාරයි බේරා දෙන්න. මවත් කියනවා පියාත් කියනවා. ඒ දෙදෙනාගේ කියම නාල බුදුහාඳුරු ඇහුව කාරණිය. එතෙන්දි කිව්වා තමන්ගේ தત્වේ. මම මෙහෙම තාපස කෙනෙක් පසුව ගිහියෙක් වුණා ඊළඟට මං ගොවිතැන් කරලා හරක බාන වඩා වර්ධනය කරලා මේ තත්ත්වයටපත් වුණා තාපසතුමා දකින්න මේ බිරිඳත් එක්ක ආවා මෙන්න මෙහෙම සිද්ධියක් වුණා එතෙන්දී බුදුරජාණන් වහන්සේ වදාරනවා පින්වත ඔබේ මිත්‍ර දීඝලම්බිකා නුවර ඒ තාපසතුමා වැඩගත් ඉරිෂ කෙනෙක් බව පේනවා මේ කියමනේ එතුමා කියලා තියෙන දේ ඇත්තයි මගේ දිව්‍ය ඥාණයටත් ඒක මට පේනවා. මේ දරුවාගේ පෙර ආත්මයක වෛර බැඳගත් පුද්ගලයෙක් අද යකෙක් වෙලා උපත ලැබලා ඉන්නවා. ඒ අමනුෂ්‍යයා මේ දරුවා බිලිගන්න සූදානම්. ඒකයි ওই තාපසතුමා කියලා තියෙන්නේ. මේ වචනය කියනකොට කෑ ගහලා අඬන්න පටන් ගත්තා. අර තරුණ බිරිඳ පපුවට අත් දෙක ගහගනිමින් වැළපෙනවා අනේ බුදුරජාණන් වහන්සේ දරුවා ඔබ වහන්සේට බාරයි බේරා දෙන්න. එතෙන්දි බුදුහාමුදුරුව වදාරනවා අර ඈත පේන සල්ගස් දෙක අතර සක්මන් කරන්නේ මාගේ අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ. උන් වහන්සේ වෙතට මේ දරුවාත් එක්ක යන්න. උන් වහන්සේට වැඳලා මගේ වචනේ අනුව මතක් කළ බව දක්වලා අද ඉඳලා පුළුවන් නම් භික්ෂූන් වහන්සේලා අට නමක් නැත්නම් 16 නමක් ලබාගෙන මණ්ඩපයක් සකස් කරලා පිරිත් රෑ දවල් දෙකේ කියවන්න මේ දරුවා ළඟ තියාගෙන දරුවාට සෙත් පිනිස රහතන් වහන්සේලාගේ බලයත් පිරිත් දේශනා කරන සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේගේ බලයත් මේ පිරිතේ බලයත් නිසා ওই දරුවා ওই මාරකයෙන් වළක්වා ගන්න පුළුවන්. හත්වෙනි දවසේ පිරිතට මාත් වඩින බව බුදුහාමුදුරුව මතක් කළා. මේ කාරණය ස්මාගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට කියන්න. අර දෙදෙනා දරුවක් වඩාගෙන එතනට ගියා. සක්මන් කරමින් හිටිය සාරිපුත්‍රයාණන් වහන්සේ ගහ යට අර සල් ගහ යට ගල් ආසනිය මත වාඩි වුණා මේ දෙනා මේ දෙදෙනා එනකොට. කාරණේ පැහැදිලි කළා එතකොට දායක කෙනෙකුත් බ්‍රාහ්මණ කෙනෙක් ආවා. ඒ ආවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දකින්න. ඒ බමුණුතුමාත් මේ කාරණේ අහගෙන හිටියා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මතක් කළා බුදුහාමුදුරුවන්ගේ වචනේ අනුව මම මේක ඉෂ්ට කරනවා. එතකොට අර දායකතුමා බමුණුතුමා කිව්වා බුදු පියා සාරිපුත්‍රයාණන් වහන්සේ මම මේකට ඉදිරිපත් වෙන්නම්. මේ දෙදෙනා දැන් දීඝලම්බිකා නුවරින් මෙහාට ඇවිදින් තියෙන්නේ. නැවත ගමට යවන්න හොඳ නැහැ. ඔය කියන විදිහට මගදී විපතක් වෙන්න පුළුවන්. මේ හරකෙක්වත් කුලප්පු වෙලා යක්ෂාවේශින් කරත්ති පෙරilla විපතක් වෙන්න පුළුවන් සමහර විට පුතාට විතරක් නෙවෙයි තුන් දෙනාටම. මම පිහිට වෙන්නම්. මගේ බිරිඳ ගුණවත් කාන්තාවක් ඔබ වහන්සේ දන්නව දීමට බොහොම කැමතියි. මගේ දියණිවරු දෙපළත් එහෙමයි පුතණුවරු දෙපළත් එහෙමයි. පවුලට බැඳලා ඉන්න බෑණනුවරු දෙපළත් එහෙමයි ලීලිවරු දෙපළත් එහෙමයි. ඒ නිසා මට කිසි සැකයක් නැහැ. ආයෙ ගෙදර ගිහින් අහලා එන්න ඕන කරන්නේ නැහැ. මට දැම්මම මේක පොරොන්දු වෙන්න පුළුවන් අද හැන්දෑවට ඔබ වහන්සේ භික්ෂූන් වහන්සේලා සමග සූදානම් වෙන්න මං එනවා බඩමවාගෙන යන්න. 16 නමක් මේ දින හත තුල රෑ දවල් දෙකේ මාර්ගයෙන් මාරුවට පිරිත් දේශනා කිරීම, අප උපස්ථාන කිරීම, ආසන පහසුකම් ඔය ඔක්කොම මම කරනවා. දැන් මම මේ දෙදෙනාත් එක්ක මං යනවා අපේ ගෙදරට. ගිහින් කාරණේ කියලා ඒ අයට මෙතන සුදුසු පරිදි ගේ පිළිවෙල කරන්න යොදලා මම නැවත එනවා ඔබ වහන්සේ වදමවා ගන්න යන්න හැන්දෑවට කියලා. අර බ්‍රාහමණතුමා බලන් පින්වත්නි තමන්ගේ දූ දරුවන්ගේ යහපත් ගති ප්‍රවතුන් එතනදීත් මතක් කරලා බිරද යනක් ಗುಣ කියලා කිසි බයක් නැතුව බාරගත්තා. ආයේ gederin අහන්න ඕනේ ඔහුට සහතිකයි. gedara ගියා යමක් කමක් කියන පවුලක් අනේ කාරණේ කියපු හැටියේම තමන්ගේ gedara වැඩක් වශයෙන් අර කියන පිරිස ඉදිරිපත් වුණා. නැහැ ඒ විතරක් නෙමෙයි අහල පහල ගෙවල් දොරවල් වල අයත් මේ කාරණේ අනුව එකතු වුණා දින හතක් රැයදවල් දෙකේ පිරිත් දේශනා කළා. දහසේ නමක් මණ්ඩපයේ ළඟ මේ දරුවා අවරුද්ධ කියන අමනුෂ්‍යයාට බෑ දැන් මේ පැත්තකටවත් එන්න. හේතුව අර පිරිතේ බලයත් මහරහතන් වහන්සේලාගේ ගුණයත්. පෘථග්ජන භික්ෂූන් වහන්සේලාගේ ශීල බලයත්. හත්වෙනි දවසේ පින්වත්නි රාත්‍රී වන විට තථාගත බුදුරජාණන් වහන්සේත් වැඩියා. දෙවි දේවතාවන්ගේ පැමිණීමත් මහේසාක්‍ය මහානුභාව සම්පන්න බ්‍රහ්ම රාජවරුන්ගේ සම්ප්‍රාප්තියත් නිසා අවරුද්ධ යක්ෂයාගේ පලාතකවත් ඉන්න බැරි වුණා. ඔහු පැනගියා දරුවා ජීවත් වුණා. දීඝායු කුමරාගේ කතාව නමින් අපේ බණ පොතේ දැක්වෙන්නේ ඒකයි. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධಂತಿ ආයුවන්නෝ සුඛං බලං ඔය ගාථාව දේශනා කළේ පින්වතුන් එතෙන්දි තමයි ඔයින් අපට පැහැදිලිව පේනව ගති සම්පatti ගති විපatti උපදි සම්පatti උපදි විපatti කාල සම්පatti කාල විපatti ප්‍රයෝග සම්පatti ප්‍රයෝග විපatti ප්‍රයෝග විපත්තියත් ඔය වගේ තමයි වෙන දෙයක් වෙච්චාවේ අනේ ඕවයින් අපි බේරෙන්නේ කොහොමද කියලා හිතියොත් අර තියෙන කර්ම තව තවත් ගොඩ ගැහිලා Tamanට නැගිටින්න බැරි තත්වයක් තියෙනවා. Tamanගේ උපාය ශක්තිය ওই පිරිත් දේශනා යන්තර මන්තර බෝධි පූජා ස්ථාන මාරු කිරීම ගමින් පිටවීම රටෙන් පිටවීම ඔය වගේ දේවල් වලින් පින්වතුනි Tamanගේ අපල උපද්‍රව වළක්වා ගන්න පුළුවන් වැරදි වැඩ වලින් වැළකීලා ජීවත් වෙන විට ඔය කාරණේ කල්පනා කරගන්නද මාතෘකාව තිබුණේ එයයි. කුසල කර්මයන් අකුසල කර්මයන් විපාක දෙන නොදෙන ආකාරය ගැන. ඒ පිළිබඳව මම ওই විභංග ප්‍රකරණයේහි එන කාරණා ටිකක් තමයි සැකෙමින් මේ පින්වතුන්ට පැහැදිලි කළේ. මේ ධර්මයේ අනුව අපේ ගතිපවතුන් සකස් කරගෙන විෂම ගතිපවතුන් වලින් වැළකීලා ඒ කුසලයන්ගේ බලයෙන් අපේ මෙලව යහපතක් පරලොව යහපතක් කෙලවර නිවන පිණිසත් සූදානම් දෙමුයි කියන අදිෂ්ඨානයක් තබා ගන්නවා නම් ඒක තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුලින් දකින්මයි කියලා කියන්නේ. ඒ తත්වයේ ඇති කර ගැනීමට මේ දේශනාවෙන් ලද කුසල බලයක් හේතු වේවා වාසනා වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරන්නේ. ittavata cam hehi sampatam punya sampadang සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එම ධර්මානුශාසනාව පැවැත්වුවේ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම මහා විහාරය කතරගම උපාලි ධර්මාශ්‍රම විහාරය නේපාලයේ කත්මණ්ඩු නුවර චාරුමති රාජමහා විහාරයේ සහ මියන්මාරයේ යන්ගුන් නුවර මියන්මාර් බෞද්ධ මධ්‍යස්ථානයේ යන චාතුරුමහා විහාරාධිපති අමරපුර මහානිකායේ උත්තරීතර මහානායකව වැඩවිසූ ශ්‍රී ධර්මපාල වංශාලංකාර සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද ප්‍රවචන කීර්ති ශ්‍රී ශාසන සෝභන ශ්‍රී සුමංගල විද්‍යාවතංශ අග්ගමහා පණ්ඩිත මහෝපාද්‍යය අපවත් වී වදාළ අතිපූජනීය කොටුගොඩ ධම්මාවාස මහා ස්වාමීන් වහන්සේ Thank you.